ශ්‍රී කල්යාණී සමාජී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අපවත් වී වදාලා ති පූජ්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස දානවත් කුත්‍ය අන්තිම කුත්‍යයන් කියන්නේ මේ අනුදගත්තන් පරමවත් ගත්තන් දුකම අපි දිනගෙනලා විනය හිමි. ආනුභවයෙන් යමකින් බුදුහාමුදුරුවෝ කාණවදී අනුසතුගේ ගැනීම කාණේ වර්ධනය කිරීම බොරුයි. මේ හතර මොනවා කිසිපත් කළ ආර්යයන් වහන්සේලානේ. ඒ ආර්යයන් වහන්සේලානේ හතර ආර්ය භාවනයට පත් වෙනවා අර බුද්ධයාගේ බුලාරම්භයේ කියන දේ උන්වහන්සේ සම්මුති වශයෙන් දෙන්නලා අරමාර්ථයේ යනකොටින් වඩා ගාම්භීර කරක් බුදුහාමුදුරුවෝ හතරම කියන්නේ. ඒ මොකද්ද? ආනාපාන අනුගමනයටපත් කරන්නා වූ අදහස සාමාන්‍ය ප්‍රත්‍යයෙන් බුද්ධයා කරමින්ක කාණංග වදයටපත් කිරීම. ඒ තමන්ගේ හිත වදයටපත් වනවා කියන්නේ අන්‍යයන්ගේ ජීවිතයක් වගේ විපස් කරනවා. ඒක මොක අමුතු ස්වරූප සම් ලෝකේ ප්‍රකටව පවතින. නමුත් ආනාපානතා නිර්මණය කියන්නේ අධිෂ්ඨකම මොකක්ද? තමන්ගේ සිතිවිල්ල මොනම ආකාරයෙන්වත් සිතිවිල්ලකින් දීගා නොදෙන තමන්ගේ කල සාන තමන්ගේ මොහොන කප්පේ සිට පවත්නා සරසෙන් ආනි භාවී අදින්නාදාගාමි අනු මුදුන්දයක් ගැනීම සාමාන්‍ය ඒක හොඳනෑ ගුණයි තමයි ඒ ආදී පැත්තට යාවි මුක හරෝනේ කියන ඒක හරෝන ඉලාගේ මොනවතු ගන්නේ તો අන්සතු දෙයක් නොදන්න අදහසින් යුක්තව අන්සතු දෙය නොදන්න නොගන්න මේකෝ පිටේ ඉන්දියෙන් අඩු කරගෙන අඩු කරගෙන අඩු කරගෙන ඉඳලා එයා සම්පූර්ණ සර්ව නිද්දු සත්‍යෙන්ද පත්‍යෙන්ද කොතෙන්ද මත කිසිවක් නොකේ නෝ ඒ මොකද තමන් ළඟ නොකේ යනවා කොහොමද කරපු මේකෝ සමාසහි සත්‍යෙම සමාධි චිත්ත සත්‍යෙක ප්‍රතිපදිත මත නිදුන්නේ නෙමෙයි නිදුන්නේ වස්තු මනිතයි. සරත්ම රාජීව දරිදීන්නේ ඒවන්නේ සැකේතම මුත්තල්ලවා. අන්න ඉතින් වෙනවා ඒකේ ගහම්දීක පරමාර්ථය. අනේ මුත්‍රාදාර. අන්න ඔබව කරා යන්න. බලවත් මේ කියලා. එතන වරදි බව දැනග අනිත්‍යත්වයට හරිච්ච එක්කෙනා අන්න නවතින්නේ එතන බුදුහාමුදුරුවෝ කියනවා. ආශාවෙන් ලැබුණු බව සාතිකේ කියන කරනවා. ඒකට මේක ආශාවේ ගුණ ඉතින් කියන දුක්ඛ ස්වરૂප වශයෙන් එම නිසා පිට පාරිච්ච කරනවා වින ආස්වාදයක් තියෙනවා. ආස්වාදයෙන් කියන්නේ නාම ආකාරයෙන් එම මේකයි ආවදී වලින් කියන්නේ. ආස්වාදනම සිහින්න ආස්වාදයේ සිහින්නට දුරුන සිහින්නකා ජීවිතේ දුක ඒක නිසා ආස්වාදය සෑම ජහ වටිනා කීමේක මොකක් හරි ආස්වාදයේ සිහින්න සෑම බාහිරින් සාමුදාන මෙතන උපායාලාරින් තමා දුකින් මිදෙන්න දැක්කන් තමයි වදින්නේ තමා නිද්දූත පුද්ගලයෙක් කියන්නේ. ඒකයි පරමාර්ථ දුර්ගය. ඒ කියන්නේ නිද්දූත කවුද? ඒ නිද්දූත මේ රසබෝධයක් කියන්නේ. ඒක අත්හන විශ්ේ කියලා. මේ පැත්තට හරිච්ච ඇති. යා නවතින්න ඕන කනකොතනද? කොහොම ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා. යා නවතින්නේ කිසිම නිද්දූත තමයි. සාහිත්‍ය ලෝකයෙන් බලාපොරොත්තු වෙන්නේ මට මානිද්දේ මට මාන දුකට හේන මුකුත් මාළඟ නැහැ මට මානිද්දෝසයි රෝගකට කොන්තරන් දෝතුණක් මට කමක් මට මානිද්දෝසයි මානකේක හිරිවල එතකොට මේක ඒක සම්මුතිකන අර කලින් කියන්නේ පරමාර්ථ බලන්නේ අන්න පුතින් ආවේ කියලා ආන්නේ කියනවා ඔතේ කොහොමද ඒ සිංහල සත්වෝ දෙන්නේ අර පරණ තමන්ගේ සංග්‍රහණ කියන උදාහරණය කියන ඒ කටහඬ වලින් අමරන්ත චිත්ත භූතලේ කරන්නේ භූතලේ වෙලා බය උත්සවවල ආ එයා මෙන්න ඒක සම්පූර්ණ වෙන්නේ මේ කප්පතම අතවත් කියන්නේ මේකෙන් තමයි අර කියන රජකත් සත්‍යක පුත පමනවන්නේ අරයට සහයක් උපකාරයක් ලැබේ. මේ සංඝාදෝසා බය මෝහ කියන්නේ ඉතරයි ජීවිතයෙන් ගත්තට මේ එක එක අවස්ථාවක හැම එකකටම අපේ සංඝාදෝසා බය මෝහ ඒක වැරදි සංගයක්දී සිත දෝෂණය කරගෙන ඒකෙන් ජීවිතයේ පිටත් බයිකෙන් ජීවිතේ ජීවිතේ පිටත් කරගන්නවා නම් මේක මේ හරි ප්‍රේම දැක්කලේ ඒක වැරදි කියලා තේරෙන්නේ ඔතන ඔය කොටස් අතරින්ද අර ආර්ය බුද්ධය අන්නේ අන්නේ නිසා අර දුක්ඛයට සිත පමුණවන්න පුළුවන් අන්න මේ ආර්ය බුද්ධයක බුද්ධ ත්‍ත්වයේ බලමින් ඔච්චර කලකට වැටෙන්නේ කියලා දැන් ඒකත් මතයි ඔයගොල්ලෝ තේරෙන්න තරහන්නේ. යන බුදුහාමුදුරුවෝ ඊළඟට මේ අවසන් කරනවා. කියනවා. විනාශමුක විනාශමුක හයක් බුදුහාමුදුරුවෝ කියනවා. විනාශමුක මේ විනාශමුක යත සංයුක්තකාරීව ආයතනෝ අත්‍යකිකන යාගේ ජීවිතය විනාශන වෙන්නේ මොකද? යාගේ ජීවිතය යාට අහිතකර අනුන් මුදුන් වෙන ප්‍රශ්නයකට පත් වෙනවා. ඒක මේකේ තරන්නේ අන්තිම උත්තරින මත්තමේ ඉඳලා අන්තිම සිංහස්තම දක්වා ඒක අපි කියන්නේ ඒක තමයි මේ සම්මුතිය කරනවා කියලා කියන්නේ. සම්මුතිය ආවම අර්ථයට හැරෙන්න හොඳයි. ප්‍රමාණයේ තිබෙන දතා ප්‍රමාණට අර්ථය මුතිලා. ඒ දුතල විද්‍යාවෙන් ඉඳලා එයාගේ කර්මයක් අත්කරන යාගේ ජීවිතයේ නැති වෙනවා. එතකොට මේක දෙන්නම මේ අය එනවා මස්තන් සම්හව තාපිකින විචාර කරනවා. විචාර කරනවා කියන්නේ මුසුසුසු හිතේ ඒක කියන්නේ සාක්ෂි නමන්දාම් කරලා දාන්නේ. එතකොට මෙතෝ දැන් आदि वास्तव की इसलिए इनका दूसरी दूसरी इनका प्राथमिक सेवन ये अलग है इनका जरूर ये क्या है राहत जीव के बच्चे जो है जो है जो बताए तो क्या है आदि नमी चिंतित है කියන්න කතාවක් නෙමෙයි. ආසන්නාව කියලා කියන රාමී. ආසන්නාව කරාට ආර රක්යන් කියන්නේ විතර හොල්ල ගන්නේ. ඒ ඔබ කියන්න කතාවක් නෙමෙයි. නමුත් ඒක මේ අය සාමාන්‍ය මොනේ නෑ. ඒකම තේරුම් මදි පුද්ගල. ඔය පිටින්ම කයින් උනොත් එක්තරා ප්‍රමාණයක් නිවන හිතනවා. සත්‍යයෙන් දිනන කොට අපර ලෝකයක් හම්බුනා වගේවත් යම් කම් වශයෙන් උන්වන්තර දුර යනු. මේ අය ලෝකේ සාමාන්‍ය පොදු ජනයාට අර විදිහේ ඒවා විනාශම කෝණේ නැගෙනවා හොඳයි. ඒක නෙමෙයි මේ පරමාර්ථ වශයෙන් ඊට වඩා ගැඹුරු දැනක් අපේ ජීවිතේ හැම තැනම අපි කියනවා සාමාන්‍ය අපි මත්තන් පාස් කරනවා. නමුත් ප්‍රවේශය අපි අධිහරයි. යන්නේ මත්තනන්නේ. ඒ මත්තනේ කියන්නේ මොකේද? මත්තන වලින් කරන්නේ මුලාවක. මුලාවට පත්කිරීමේ කියන්නේ එහි කොටසක් නේද? අපි මේ දෙන්නන්නේ. ඒක තමයි මුලාව. මුලාවෙන් දෙන්නන්නේ අපි අත්ත හරි සමුපේ දෙන්නන්නේ. ඒක කියන මුලාව. ඒ දුර්ගාවට ප්‍රශ්නුන කෙනෙක් ලෝක දහසේ ඔතනක්වත් නෑ ඒක බක්කන් වගේ ගියා. ඒක අපි ඉතින් ඉන්නවා. අපි මේ මුලාව කියන කතාව හරිනේ. දැන් දැන් කිසි අපි මේක මුලාව පැහැදිලිව කියනවා. මේක සුලංකන් මොකද? අන්න යම් කිසි ක්‍රියාවක් පුරුෂයෙක් කරනවා. එතකොට දැන් යා විදිවිචිතේ පුරුෂයා. ඒ කතරියම කියන්නේ නැති. මේ පුරුෂයා. ඒ කතාව. ඒ ජීව තමයි පොළොව බරිලා. අනි සංකාසම්. වාගේ සම්මන් කියන සාකච්ඡා කරනවා. අහන්න කරනවා. ඒ අරසන්තු ගලොත් මේ කියාව ඒ පුදුසාරිය බලය මෙන්න මේ මනුස්සය මත හොඳයි කියලා කියනවා මේ දෙවියන් දෙවියන් එයා ඒ කියනවා නමුත් මේ මනුස්සයාට මේ දෙවියන් කියන බැලුවොත් මනුස්සයා සම්පූර්ණ කරගන්නවා ඒ මනුස්සයාගේ ධාර්මික තේන්න තියෙන දේවල් අල්ලගෙන යාපන කියලා දේවල් ආදාය දිකිනවා එයා හොඳයි. කොට ඔන්න යාවත් කුසී කිසිම සාහන නායක ජීවිතයක් ගත කරා. අපේ ජීවිතය දුක නැහැ. නන්දෝනේ මේ ඒ මොකද? දැන් මෙයා ඇවිල්ලා යාන්ට පොළොව ජීවිතයක් ගත කරන්නේ. අපේ ගොඩ නීහ අරිම කෙරේ සත්‍යයක් කියන්නේ. මේ මොකද සංකේතන එහෙනම් නමුත් මේ බල අරගෙන බලනකොට මෙයාලි දෙන්නේ අර කතාවේදී සාරාංශ භාවය දෙන්නවා මොදානා නැතිනම් මොනවයි කරගත්තේ ඒව මෙයාද මොකද මෙයාගේ අවස්ථාව ආදිදකට මේ කරගන්න මතයි ඉන්න බඳ අරවාදී ඔකේ නිහිත කරන්නේ මගේ කියන කරුණාවක් දිනවා. ආයෙත් තමයි මෙන්න කියනවා. මේ මිනිස්යාව නිවෙන්නේ නැහැ. ආතෝමනේ අදේ කියන්නේ අනේ කස්තු සහයි මේ සම්මේ කප්පුවක් කප්පුකටම හුදේ කොහොමද? කොහොමද කරන්නේ? සාපුකේ අති දෙකයි තුන නෑ නේද? තියෙන්නේ තව දිනන අනන්ත අතු මම සම්බන්ධ ගැටේවල් තියෙනවා. ඔතනදී ඒ බල ඒක හොඳට ගාමිණී. එතකොට දැන් මෙයා මත්තන් නිලගෙන ඉන්නේ කියලා නුඹලා. අර අර අර ඒ වස්තුනේ බුද්ධයාට නුඹලා. දැන් මේ නුඹලානේ ඒ ආ ඒ නුඹලා දැන් නින්නේ. හැම වෙලේම හිත කන්ට්‍රෝල් කරනවා. ඇයි යාළුවට අපේ සංවර්ධය කරනකොට ඔක්කොම වෙනවා. යාළුවනේ යා ඉතන විදිහට කරන්නේ කෙනෙක් නෑ නේද? යා ඉතන එහෙම කරයි කියන්නේ. ඉතන නැති එක. එහෙම ඇති කියන්නේ කියන නෑ. අනිත්‍යන්නේ අන්තාවකම ආරම්භවන්නේ මොහොතින් මා කියන්නේ මොහොතින් කියන්නේ මොකක්ද කියන්නේ නෑ නෑ මේකම සෝභාත්යෙන් කියපේ. මේ කියන්නේ සතර අගතියේ සාහනෙන්නේ යතම දෙන්නේ. මුලාව. මේ මත්තන් දින්නේ. මත්තන් දින්නේ කියන්නේ මොහේ නෙමෙයි. ඒ මන්නේ මොහේ කියන්නේ සම්පේ මොහේ නැතිනේ. ඒනම් මත්තන් දින්නේ කියන්නේ මොකද? සාම කාරණයකදීම දැන් අර මේ පුරුෂයාගේ මට කොපමණ පුළුවන් කියලා හිතපු එකම තමයි මෙතන වස්තන් නිලගියේ එහෙම හිතන්න ඕන නෑ යාළුවෝ කරදාකන් යාපතක් දෙන්නේ එයායි ක්‍රියාවක් ගන්නනේ එයායි නැතුව ගන්න එයාගේ මෙතන තියෙන්නේ මෙයාගෙන් බලක් ඉතින් එතන තියෙන්නේ සිත විචිත්තකේ ස්වરૂපයක් නේ අර වර්තනේ ආ ධර්මයේ නිවිච්චිත් නැත්නම් අම්මන් සමහරව පොරේදී අර ධර්මයේ නිවිච්චිත් ඒ නිවිච්චිත් කියන්නේ තමයි නැත්නම් මේ දුකේට පස්සට ඉන්නේ මොනවා කියන්නේ මොකක්ද නැහැ ඒක අපෙන්නේ මේ දෙන්නේ නිවිච්චිත් මොකක්ද මොකක්ද කියන්නේ මොකක්ද කියන්නේ කිසිමක් දැනෙන්නේ නැති ලොකු නොදැනෙන්නක් ඒක මොකක්ද කියන්නේ? එතකොට දැන් ඒ කර්මයෙන් බලපුවම ඒක තමයි. එතකොට දැන් මේ අපි ඉතිරියට ආදීනේ එකක් කරගෙන යන්නේ කාර්යය කරන්නේ. ඒක දැන්නේ මේක ඉස්සෙල්ලා කියන්නේ. ඒක හැමදේම ඒ නිමිත්තේ නායක රකින්න එකයි ශාස්ත්‍රයේදී විලාවක් මත කරන එකයි දෙන්නේ. ඒ මොකද? මේ තුන් මතකයෙන් ඉන්න පුළුවන්. ඒක තීව්‍රතාවයෙන් කතා ගන්නවා. ආදී වශයෙන් යම් කිසි දෙයක් සත්‍යයෙන් වීමට දෙකින ආපෘතියේ හැකියාව තියහතු. අන්නේ ඒ ජීවනයේ විනාශම් කියන්නේ කි මොකද? ඒ ජීවනයේ නිසා දුන්නට ඉමක් තමක් නැති නොකොල නැති සැපවලදී කරදර හිංසා සාගත දේවල් මේ විස්තරයෙන්ද ඒ විස්තරයෙන් ඉන්නේ අරස්තුන්න ඒ ආදීම ඉදිරියට බොහොම උදාරණක කතා කරන්නේ එයාගේ අවස්ථාව ඉතනවා ඉන්න තමයි ඒ තමයි සන්තෝෂය නමුත් ඒකෙන් වෙන කිසිවක් ආගන්නේ සමහර වෙලාවට කයි කන්ද දොල පිටනවා ඒ කරදරේ අන්නේ ජීවිතම දැක්කත් සසද්දර ජීවිතේ අදබරා වලම ඉතිහාස කාරණේක. හරි. මුදල් වලින් තමයි. හරි. සම්පූර්ණයි. ඒ වගේම සම්පූර්ණ යාඥාව. නැත්තම් මේ මොකක්ද භාන්නේ? මොකකින් හරි. මේ මුලදාහත් පස්සේ කාවම එයා දී දෙන්න පීඩා විඳ එක කතන්නක ඒක ඒකම ඒකට වැටෙනවා. මහාපාණිය ගැන මේ කන්දා සූත්‍රය කියනවා ඒක වෙන විපාක හයක්. මේ විපාක හය සූත්‍රය මේකේ පණ්ඩාර කියනවා. අපරාධ කියන්නේ මේ කියන්නේ විද්‍යාවේ දැසෙනවා. ඒ විපාක හයේ තමයි සාමාන්‍ය සම්මුති විපාකය එතන කියන්නේ. මේකෙන් නම් මොකද්ද? මේකෙන් යකදී කර්මාවක්. හරිද? ඒකෙන් ජීව හුඟුවනේ විතරක් ඒ වෙනවා ඒ බංගමාව ගෙන්න කාටද ඉන්න බන්නේ. ඒක බන්නේ කියන්නේ නොදී කොහොමද කියන්නේ. ඒක ඒක නෝනේ. ඒකට පුළුවන් නොදී ඉන්න සම්බන්ධ නැහැ. නමුත් මේ විද්‍යාව ඇති කරගන්න. නොදී. ඒක තමයි ගන්නේ. අනුන්ගේ සංකීර්ණ මේ කාර්යයෙන් තමයි සතහන් කරුණික තේරුම වලින් ජීවිතේ නැදත් නැදත් තාස්තය අරගෙන නැති ගැස්ස නමුත් ඊට සමානයෙන් මම දිනා මගේ සිතේ ඉතිරෙනවා ඒගොල්ලන් දෙන්නට සතක් නැන්ද අර කොහොමද කියන්නේ සතක් නැහැ ඒක අරස්තරින් නේ දුක නැතුණා අරන්දී ඊරයන් වලින් නේ නැති නේද හොදලා සම්මුඛ කරනවා ආදා වුණු කියලා අදල්ලනවා ඒක නෙමෙයි ආදොන් දැන් අපගේ මොනනේ දෙන්නේ ලාව කියන්නේ නැතුව පාපාණකින් වශයෙන් ඒක දුකේ ආයතන ඒ සුරාකාරී කියන එකෙන් පටන් ගන්න එක විලාහ දෙන්නන් සම්මුති සම්මුති මුන්න මුන්නකම ඉඳපස්ස බලන්න ඔබ මේක මන්සන් මුලින්ම මේක සාමාන්‍යයෙන් නටත් මේක වරද පරමේශ්වර අත්‍යන්ත සබැසීම. මේක ඉඳලා බුදු කෙනෙක් කතා කරන්නේ අන්තිම පරමාර්ථයෙන් කතා කරනවා රහිතකින් ගැන කතා කරනවා. ආගස්ථාට හසු පාවිච්චි කරන එක නේද දෙන්නේ. මේ බුදුහාමුදුරුවෝ ඥාන ධර්ම කතා කරනවා. ඉතින් අර නින්නකව කන්තේ රහිනේ. උන්ගේ කතා කරන කනක්. මේ වැරදි කරන්නේ මොනවද? එකම ඉඳගෙන නෝමනේ මුලාවයි කරන්නේ. මොකද ඒ අතින් ගන්න තරුණා. අතින් ගන්න තරුණා. මුලා දෙකේ මුලා නම් සම්පූර්ණයි නිකන් බුද්ධාගම ආදී නිග්ගෝ. ඒක තමයි අනුසුත්නන්නේ කියහ සම්ම හතර. ආනාපානස අදින්නාදාන කාමසින් සාකාරා මුසාවාදා ඉතින් ගන්නත් නෑ නේද ඒක දෙන්නේ කියන්නේ එතකොට ඒක තෝරන්න කොටස ඊම නිසා දෙන්නේ හිතෙන් ඉඳලාම මේ මොකක්ද කියන්නේ ඉඳලා කල්වාට නම් මොකක්ද මේ අපිට විකාල කර්ය ඔන්න විකාල කර්ය කියන්නේ රාහි කුමිනෝ මොන්ති සම්මනහසිදී නිපාරද්දාසත්‍ය දීන්නේ කියන එක ඒක සාමී කුමාරගේ වචන. මේ අරවිගේ බ්‍රහ්මික බුණා මේ නිමිත්ත මත මේ නිමයට ආසාමිය යමන්න පුළුවන් කියලා ජනෙත් සූරේ ප්‍රාණෝ. යාත විකාල කර්යාවේ කියන කී මුසුදුසු විදියට හැසිරෙන්නේ නැහැ. මොනවාද මුසුදුසු විදිය? අර අමාවිචින් විස්වාස කරපු දෙයක් රස්තරි විහාර මොකාරි සම්බන්ධයි. මේ අයිබ මේ සමා බලාපොරොත්තු වන ආස්වාදය ලැබීම සමාත ඕනේ නැති ඒත් ඒක පුළුවන් යන අමාත්‍ය වැඩ අනාගතේ වැඩ ගොඩාක් කරන්න ඕනේ. මොනවද? මේ නිකන් ඉතිහාස කතාවකින් කතා කරනවා. දැන් නැතිනම් ඉස්සත්යෙන් මොන හරි දේශනා ආවේද දැනෙන්නේ. ඈ මොනවාද ප්‍රතික්‍රම කරන්නේ? ඒක ඔක්කොම විකාරේ ගැටිය. මොනවද මේ? නේද? එයා කියන්නේ කියන්නේ. ඒක උන්ගේ අන්තර හොරෝ. අනේ මොන විවාදේ නෙයි කායේ විපස්සයි. ඒකනේ මම කියන්නේ කායින්ද කාල විචාරය. ඒකත් විචාරයක් කියන දේ විචාරයක් කියන්නේ මොනවද කියන්නේ. ඔකේ. මේ මේවා හයි. මේවා තමයි. ඒ විචාරය ගත්තම අර දීප සංකාරයේදී මේ කර්ම හය පොළොව දීප සංකාරයේ ප්‍රධානම විතරක් තියෙනවා. හේතු. මේ මහත්මිය විශ්වන්දාගේ වාගේ දෙකම ලැබුදු. ඒ දෙයතුන් දෙනා ඉඳලා මම නෑ. ඒක නෑ. දැන් ඉතින් කරන්නේ නෑ. එන්නේ ඒක නෙවෙයි. ඒක මම නෑ. සෝදානම මම මෙච්චර දෙන්න රාජි කරක් ගන්නවා නෑ. ඒකෙන් මම ඒක හදන්නේ. මම එතන මේ වගේ රාජි නිසායි කරලා. මොකක්ද නිසායි කරලා? ඉතින් තමා විශ්වාස කරපු පැත්තේ තමා බලාපොරොත්තු ඉන්නේ. තමා බලාපොරොත්තු වන ආස්ථාවිය හොයි බලාපොරොත්තු දෙන්න. දැන් සිද්ධවෙනවා තමාට පරිදි ඔතනට කැමති නැති ආනන්ද දේවල් කරා. ඉතින් කරන්නේ. දැන් දැන් අපි කියනවා අපිට සේක්කොක් නියමිත ගල් විදියට ඒක හොරන්නේ. ඒ හරියට දෙන්නේ ඉතින් දෙන්නේ නැහැ. යන්නේ කන්නේ මොනවා මාරියද ඒකම මාසජර ගන්නෝ දුබරද මේ මොකද දැන් ගමන නේද ලාගෙද ඒක මුළු අරබක උන්තාව ගන්න ඒකම රාහු බොත්පත්යන් ගන්නවා ආ ආ අනුන් ගිහින්ම ගත්තොත් දැන් සර්ණාංගලාවේ රාජ වාහනා කරන්න කාරිය යන්නවත් නැත්නම් ගන්නේ නැහැ මොකද නම් මාසෙක ගන්නවා යනවා මේක මහාරණ ආ ඒක නේද තරුණ දෙවියන් කියන්නේ දැන් ඉන්න ආරම්භ කියන්නේ තමන් දුරුවේ හොඳට දැනුවත්යි ඒ එදා ඉන්න විදිහට කරා තරුණ දෙවියන් මේ දරාගෙන ආරම්භ කරනවා නේද වරදලා මේ කියන යන වෙලාවට මට බලනවා. උනා නේද? වර්ධමන නැතිනේ කොහොමද මොම්මද ඒක වැදගත්ද? ආ අන්තම් දැන් සා පරිහාසින්න අපේ ඉස්සරහේ විවාහ සිද්ධ කරන කරන ගඩොල්ල කීමේ තියෙන විපාකරියා කියනවා. ඒ කියන්නේ ඉස්සියා ඒ කාර්යයෙන් වගේ විපාක භෝජනා කියන වගේ හැමෝටම කාර්යයක් වෙනවා. කොහොම මෙතන කාල කියන වචනේ ගණන් නොගෙන අපේ ගණන් නේද සුලකවලා ඒක බන්නේ. මේ කටවල කාලේ කියනවා. ඒක කටවල කාලේ මොකක්ද කාලේ මේ කටවල කාලේ මේකට යොදවන්න සුදුසුයි. ගමනකට යොදන්නේ විතරක් සුදුසු දේවල් තියෙනවා. මේ ගමනකට කියන්නේ ඒ කාලේදී මේ සුදුසු වැඩේ නෙමෙයි නොකර ඉතුරුලා. විකාල භෝජනා කියන්නේ මොකක්ද? මේ සමාජ අපත්‍ය කියන කාලයක් තියෙනවා. ඒ බලපෑම. ඒ අපත්‍ය කරන කාලේදී අ ප්‍රකරණ කරන ඒක ඉන්දියාවට ප්‍රාසංගිකවන්නේ. අර මතු සංස්කෘතිය. හොඳ. කායින කරන්නේ ජනතාවට කියනවා. ආන්තරීයව කියනවා. ඉතින් මොනවද ඒක? ඒකෙන් කච්චාතර ඒකයි කාර්යය. විස්මාර පරිගණකවතර ඇතුලෙන් අනවශ්‍ය ඇතුලෙන් අනුමත ඇතුලෙන් සහ පාලනය කරන ලක්ෂණ දෙකක්. ඒ මොන පාලකද නේද? ඈ අනවශ්‍ය දේවල් නැතුව තියෙන බඳින කාර්ය අධ්‍යාත්මය. මේ පොතේ යන්න තියෙන කාර්යය ඒ ඒකාලේ මම ආවර්තන ඒක පොතක් ගන්න ගන්න ආපහු නිර්මාණ කරන්න උදාහරණ. අන්නේ නිසා මේ හැම වෙලේම මේ කාල සම්පේ. එතන මේ කාලේ පොතක් තියෙනවා. ඒ කාලේ සුරදී මේ හැදීම ගැලපුණේ නැහැ. ඒ කාලේ සුරදී ඔබට ඒක හිතේ කියලා. අදලෝකයේ ප්‍රවේශිනා ලෝක විකුත් කරගෙන වර්ධි දේකා කරනවා. කරන්නේ අසල වෙන මිනිස්සුන් පතනන්නේ බලාපොරොත්තු ඇතුව දැනන හැම කටයුත්තක්ම විකාල් කරනවා කියන අපේකත් වාවිදිකයි කියලා. සරමාර්ථකව අවුලදී නේද යම් කවුරු තමයි කියන්නේ. මේ කවුරු කොහොමද? එතෙන් දාපි ඉන්නවල බව දැනගන්න. නිවැරදිව ගොරෝසුක බතුන් බදා දැන් යම් කිසි මේ පොස්තරතු වෙන මේ අරතිය වටනවා හරි අරතිය තමයි ගහ කපන්නේ පොතු වහන්න ඕනේ ඉනේ අරින්නේ ඒන අනුමත අතුන් යන බරි බලන්නයි කියන්නේ රටේ ගන්න තියෙන අරතියේ ඒක නිසා මේ විදි කලින් කරන්න ඕනේ දෙකක් තියෙනවා තමයි කරන්නේ නැහැ ඒක නිසා සම්මුති ධර්මයේ කියන කර්මහත්ක සම්බන්ධයි ඒ දෙකම ගැඹුරින් ඒකට වහන්සේ විකාරයේ පරිලා. මේ විදුනේ ඊට සම්බන්ධ අනිත් පැත්තේ විස්තර මේ ලකුම් ආදී ක්‍රියාවන් බඳුන කියාම දුක් වේකුගේ විනාශ මුඛයට හේතුයි. දැන් මේ ලකුම් කියන්නේ මොකක්ද? ඒ ප්‍රකෘති ස්වરૂපයද විකෘති ස්වરૂපයද වන ඇතිවීමු මේ යතුනි තද අපි ගන්නේ ඕනම දැක්කේ මේකෙන් නොකොට ඉඳගන්නේ ඒකම කරත් ඉඳන්නේ අර සාමාන්‍ය ස්වභාවය අර ඊට වඩා විකෘති කරනාසිකම් කරනවා කියන මොකද කියන්නේ දැන් මේක බලන්න ඒකට කියන්නේ අසින් යකා දෙන්නුන මතකද කියලා. ඒක සාහයක් නෑ. ඒකේ සාහිත්‍ය මොකක්ද? සම්මත සම්මත කරපු විකෘති කරන එක. හරියට අනිත් වඩා හොඳ බොන්න තියෙන මණ්ඩක් අතන කරා. ආගේ ගොඩන අල්ලලා කොල්ලේ පිළිපන්නේ කාලයක් නෑ ගත්තා. ඒකත් මම බලපෑ කන්නේ මේ ආගේ සම්පූර්ණ දුක්ඛ මේ මේ විකෘති නෑනේ විකෘති sama diskusi ada diskusi ada eh sedangkan එන්නේ කොහෙද? ලොකු ජන සම්බෝධියක්. ඒක කාල සාර්ථකයි. මුතුර කැපයක් ඒක සම්පීඩතාවක් තියෙනවා. කරම්පරාවක් තියෙනවා. රසගලින මහා ලොකු වටිනාකමක් ඒක තිබුණා. ඒත් එතන ඉඳලා මේක බලාගෙන මොකද වෙන්නේ? අපේ කොන් වන්දිකනේ. අම්මට අද්දන්නේ සම්මතියකේ මින් වැඩි ගන්න බැරි දන්නේ මොන නිසාද කියලා ඒක තමයි ඒකෙන් වාස්තවිය තමයි අද සමාහිත අපේ ඉස්සා කරපු වස්තු ආස්වාදයේ ලැබෙන සමා ගන්න. එයා මේ විකුක්ති මේ විකුක්ති ස්වරූපේ ඒ වස්තු බලාපොරොත්තු. ඉන්නහයිනේ. ඒ සිනහව බලන්නේ මොනවා? ඒක ඇදහිච්ච පොල්ව බලනවා. අර මුල කීකේ බද්ධ ගුණ බලනවා. ඒක මොකද? මේ සාමාන්‍ය සම්මත මතයට අගල බලාපොරොත්තු නැති නම තමයි. දැන් ඒක අපරාධන්නේ නැහැ. ඒවා නෙවෙයි. ඒක මොනවා තමයි. ඒ විදිහට විදිහේ තියෙන ඔක්කොම නිවස්ස ඉතිම පරමයි ආදරේ. විහාරවල සුවිදි මහත්මයා ගෙවන් නැතුම් ගැවුම් තියෙනවා. සංඛාරවල මේ සේවනවල සමනලය ගෙවන් නැතුම් ගැවුම් ගෙවනවා පාල්වන්නවා. ඉතින් ඒක අපහසු නැත්නම් ඒක පන්දර උතරන්නේ ඕකමත් දෙන්නේ. Thank you. ඒක තමයි ඉන්නේ. මේකට මොකද ඒක කතා කරන්නේ නේද? ඉතින් ඒ වතුන් ස්වරූපය අරයාගේ සබහාවික යාගේ තරතු කර මෙයා විශේෂයෙන් එයා බලාපොරොත්තු වෙන හැසිරීම් කොටසක් තියෙනවා. අනුභාවය කරන්නේ යාළුවා, අම්මා, තාත්තා, පුතා මේ වැඩ මේ ලෝකෙ ජීවිතය බලලා හිතන්න බලන්න. රජවරුත් ඔබ බලකෙන් දෙරිලව අපේ නාමයේ දිනු ආයතන බලන්න. ਉਹ දැන් නොබලන්නේ. එයාට ඕනේ දැන් හුදක්. ඒ ඔක්කොම එයාට ඕනේ. ඒ මොකද? මේ තමයි විදිහට රබපිච්ච දේවල්නේ නාට්‍ය ගහින් නැති වෙනවා. ඒ කියන්නේ මොකද? මේ විනාශන කියන්නේ කලින් මොකක්ද? මේ ලෝකෙන් අපි කාලම ලෝකෙන් සතු ගැටේ කාලම විනාශන කියන්නේ කොහොමද කියන්නේ? ආ ඒකයි දුකමේ තියෙන. වෘත්තියේ තියෙන කල ඒක තමයි. ඊළඟට ගායක තියෙන්නේ. සත්‍ය අසන්නේ. කාය මේ දෙකම අතර අනුගම කාර්යයේ කියලා අපි කරන ක්‍රියාවක් විකාරයක් තුනක් වෙනවා. මොකද පසුබ නිරෝධ කරන්නේ අනුගම කාර්යය පසුබ තුනක් වුණා. අනේ නිරෝධ කාර්යය දෙන්නේ අපේ කාර්යය මත ඉන්නේ බලසම් කියන ගන්නේ නිදිය. ඕර්ණිය. ඔව්. අපේ මේ විතරම අනුගම කාර්යයේ ප්‍රකෘති වශයෙන් සතර තීරණා වෙනවායි විචාරණා වෙනවායි කියන සියලුම දැනුම් ප්‍රමාණයි. ඒ විචාරයේ කාලය ඇති. කාලයට නිති ඇති. මේ මොකද? එයා දන්නේ මේ උත්තරය නේද? කලකින් උත්තරදි. මගේ දැන් මේ ආ එම් කොහොමද කඩන්නේ? මගේ සිතෙන් පිටා. පිටියට ගත්තා නම් හිතලා කරන ප්‍රමාණයක්. එයා ඉදිරියෙන් මම ඉදිරියට යනවා ඒක මට ඉන්න බෑ මේ වැඩ කවුද උන ඒකෙන් මේ මොකක්ද යන්නේ විකාරෝපි කිව්වත් නෙවෙයි මේම අවශ්‍යයි මොකද්ද මෙයාගේ මානවය දුරු කරගන්නේ ඔහුගේ ගුණ කඩම්දේ අදම මෙයාගේ චිත්ත සම්බන්ධ කරලා ගුණයට ගනුකොන්න පිටක් ඇති කරගන්න ආයික වාමනික වාචික ආයික තුරු වෙන්නේ ලෝකයාගේ නියමකද්ද මුලයේ ඒ තරම් ලෝකේ ගුණාන්තය ගුණේ කියලා ඒක මම දෙච්චර මුසක් සම්දමින් පිළිගන්නවා එදා තමයි මම ඒක පුරුදු ඒක නියමකම් කිරීමේ ඒ හැකියාවට විකල් ක්‍රියාවක් වෙන්නේ නියම ප්‍රයෝජනක් කියලා ඒ ඒ කොහොම හිතත් ඒ කියන්නේ ඕන කරන්නේ අවුරුම් නැහැ ඒවා කියන්නේ නියා නිසි ක්‍රියාවේ කරලා නොනිසිතාව කිරීමයි මේ විකාරය කියන්නේ. අහතර සංකල්පයක් පිළිගන්නේ කරන්නේ ඒ මොනවාශා සම්පූර්ණ කරලා බහලා එයා සරාග්‍ය ගුණාවක් පස්සනවා අතනක පකින්න බලන්නේ. නෑ ඒ මුතුමා රූපොත්. ඒ ඔයාලම කෙනෙක්. එයා නියමයි හිතන්නේ. යාවට ගත්තලා බුදුහාමුදුරුවෝ ගාව තුලාවට ගත්තලා ඉන්නේ නිසින් නෝනේ. බුදුහාමුදුරුවෝ එහෙනම් මම ඉතින් මම සමන් පූජා කළා. මම ඉතින් මතක ඇති නිවන් දෙන්න ඕන මෙතන කියන්නේ කාරණා. ඒක කොහොමද? නියම තැනක වදින වැඩේ කළොත් ඒක හරිය කියන විදිහට අපි කියන්නේ. අර නිවන් කරක් ගැටෙන්නේ මේක පිළිබඳව මාතක රහස්තු කෙනෙක් විදිහට රැකීම තමයි නිවන් ලක්ෂණය නෙවෙයි. එතෙන් ආවේ සත්‍යනේ ඒ හින්දා මේකද ගොනුලා රහතර නැහැ. දැන් මොනවා ගන්නවද මේ මෙතනින් දැනගන්න කියලා රාත්‍රිලා නැහැ කියන එක රහත් වෙන්න කවුද කියලා ගන්න මෙන්න මේ ලක්ෂණය ගැන උදාහරණයක් දෙන්න. රහත් වෙන්නේ බොරකට එක්කෙනා මේක කොහොමද? ඒ පාවිච්චි කිරීම එක්කෙනා නෙවෙයි ඒකද. පාවිච්චි කරලා පස්සේ යාත්මන් මම තමයි ආවි නිර්දෝෂයි. කිසිම වරදක් කරන්නේ නැහැ. ఇంకా అక్కడ వల్ల అదే నాకు ఈ లిక్విడ్ తీసుకుని వల్ల ఇలాంటి పదంగా దూకింది దూకిలి దూకిలి దూకిలి කියන්නේ එයාලඟ තියෙන මේ ගන්න මෙයා මොකක්ද බලන්නේ මේ ගන්න උදාහරණ අර පැත්ත කියන්නේ මේ කුත්තම කපනවා ආයෙත් ආ මම මේ කාර්යය කරා අර සීලා. අනේ සීය ගන්න අර අර හිතිලා. හා මොකද මේ කටින් ඇදී පිටර හොරගදී කුණුම තිබ්බොත් අයියට ගන්න දෙන්නේ. ඒක අර ඉමුත් පැත්ත ගන්න. හැබැයි බෞද්ධ මේ මුලාවටපත් වෙච්ච එක නේ කියන්නේ බුදු කාර්යයක් නේද මේ රාජ නිමුනිකද නිමුනේ ඔය පිළිය ප්‍රතිමන්තය ඔක්කොම කරලා විකාලය තියෙනවා මේ පිළිය නැති වන්ද පිටාට මේ කියන්නේ ඒ අනිවාර්ය ස්වરૂපේ ඊළඟ වැඩ කරන අපි මුලාවටපත් වෙනවා මේ මොකද බුදු පිළිය කියන්නේ දැන් අරයාගේ සතුට කියනවා ඈ මොනවා බලනවා අපිට මොනවද කියන්නේ බලන්න. දැන් බලන්න. ඒක තමයි. ඒක තමයි. ඒක දාලා ඉතින්ද ආවම. ඒක දාන හරියට යන්නත් සාමාන්‍ය ජෝකේ කාර්යය. ඒක ඒක කරා ඒකද කිව්වේ මොකක්ද? තමන් මේ උපක්‍රම යොදවු අනුන්ගේ සිස්තිමාවෙන් සමාජයාවන්ත කරගන්න අදන එක දුකයි. ඒ කියන්නේ ඒක අතරම කොහොමද? මොකද ඒ ආදිනල අරගෙන ගන්න තියෙනක ගන්න. ඒකට මේ හුස්මේ කියන්නේ බා අර බහ ගන්නේ මේ බහ. අර ඒක දන් දෙන්නේ මේක කරදි. ඈ ඒක දන් දෙන්නේ මේ කෙනෙක් කරදි. අන්නේ වගේ මේක දන් දෙන්නේ අර උන්නතර වටතින් සිද්ධු. ඒක නොගත්තම අර යකට තියන්නේ උන්වත් ඉන්නෝනේ කියනවා. එහෙම කරන්නේ මේ මේ කියන්නේ. ඒ අපේ ජීවිතේ විස්තරයක් කතා කරනවා. අපේ ජීවිතේ තුළ ඒ අපි රජනි දින ආසාව මොකද? බාහිර ලෝකේ මේ ඔක්කොම සාමූලිකද බාහිර ලෝකයෙන් සැපසේ ඉඳියාට මේ නිදිමේ දේවල් වලින් ඉඳාගන්නවා. මොකද යා සතුටු කරන්න ඕන මෙයා සතුටු. ඒක බහයි. කවුරු සතුටු කරන්නේ? කවුරු සතුටු කරන්නේ? අසතුටු නෑ මේ විදිහට නෑ ඉන්නකොට ඉන්නේ නැත්නම්. හරි කාටද පුළුවන්? සමස්තයෙන් සතුටු කරා. හරි කොයි එකද කියලා දෙන්නේ පුරිණ කණේ දුක්කද මේ උදේසනේ යන්නේ. උදන් යන්නේ අපේ නිදර්ශනයක් දැක්කද? ඒ තමයි මේකේ ඉතින් ඒ වස්තන ඒ මොන මේක කරලා තිබි. ඒ වගේ ඒ ජීවන අපි දුක් විඳින්නේ මොකද? අපි දුක් විඳින්නේ ආයි සම්බෙන් ඔන්නේ සම්බෙන් කරනවා කියන්නේ. මේ මොකද මේ මම මේ ඔක්කොම කරන්න බැරි නැති. ආ මට ඊළඟින් යම් යම් ආස්වාදෝ ඒ මධ්‍යම ඇතුලෙන් ආස්වාදය මතු කරගන්න දැනෙන දැන ගන්නා පුරු. මොන ඒවට ගෙතියන්නේ? ඒක කරන්නේ. ඒක කරන්නේ අපි. තමයි සතම නෙමෙයි. කවදාවත් පුළුවන් නෙමෙයි. අපේ ජීවිතය ඇතුලෙන් බල බලාපොරොත්තු වෙන ආස්වාදය නැත්නම් එදාට මේ සංවිධාන විදිහට කරන්නේ ජීවිතය ඇතුලේ මම සතුටු වෙනවා මගේ සන්තෝෂය නිසා ලෝකයේ ඔක්කොම මට සන්තෝෂ වෙනවා දැන් දුහාමිය දුහා කුරු කාලෙදි මේ ඔක්කොම දුරු කෙලිය තිබුණා. ඇයි අපෝ දරාවත් ගොන් මොනවාකින් දැන්නේ තියෙන්නේ. ඒක කියන්නේ දැන් යෝතේට ඒ සතුටින් කතාවක් කරන්න ඕන පුළුවන්. ඉතින් නමුත් මේ වුණාට පස්සේ උන්වහන්සේ කිසි කතාවක් නැහැ. දෝෂයෙන් උන්වහන්සේගේ සතුටින් බලතුන් අදහස් වලට දෝෂයමවන්නේ. අන්න ඒක පෙන්නනවා අපි හරියාකාර ජීවිත රටාව නිසි මඟට වැඩිස්වාදී ලෝකෙකට හදන්න ගැටි දෙන්නේ නෑ ලෝකය උපතෝන හැටිද හදිදයි මගේ නෝතු ලෝකෙට කරදර යන්නේ මොන කරදරයක් ලෝක මොකටද මේ සත්‍යය අපිට හිතාගන්න උදේ ගෝදාන සමයේදී මේක දෙකෙන් ඒ යකත් ධර්ම කියන අදහස් ඒ කාලෙදි දැනුනේ මොකද මෙව්ව දොස්තරලා නැතුව අර උදේ උදේ නිකන් වැඩිම මොනවද කොහොමද මොනවද කරන්නේ මොනවද කියන්නේ නමුත් ඒ කියන්නේ මොනේ නාවර ඔක්කොම අන්න ඒ වගේ ගත්ත බුද්ධාගම කියනවා හොඳට සුද්ධ කරගන්න ඕනේ නෑ ඒ උදේ යන්ට ලකින්නේ යා මහත්කමයි මේ කන්තල්වල අරන්දිවත් සුරාරව මොකද දිනන ගුරු දිනන ඉක්ම දිනන ඒවා රකින්න මානසිකව හිතාගන්න මේ කායාවටයි මේ හැදේට මේ ඉස්සෙල් ලැබිලා තියෙනවා. ඒකට බුදු කියන්නේ කල්පන රාජනේ හේතුවක් තියෙනවා. මොකද ජීවිතේ අතර බුදු කියන්නේ නැහැ. නැතුව උන්වහන්සේ ඉන්න සේයාව මේ එන්නේ ඒ දිනම ඒ මුගෙන් තේනවා. එතකොට උදාහරණයක් අර අත්ලතෝල මෙහෙම කරගෙන මෙහෙම කරගෙන ඉඳලා හරියන්නේ නැහැ. අර සාමික විදිහට මෙහෙම ඉන්නකොට පේනවා මේ ඉන්න ස්වરૂපය ඇති. මේක නිස්සබ්දයි නිවඳයි දැන් කවුරු හරි ඉතලා ඉන්නවා ඒ ඉන්නේ බලන්නේ බලන්න බෑදී. නමුත් බුදුහාමුදුරු ඉන්න කල ජීවමාන බුදුහාමුදුරු විදිය. බුදුහාමුදුරු වටේ තියුණා වගේ බුදුහාමුදුරු. ඒතර අත්තරපු කෙනෙක් නේ. අත්‍යවශ්‍ය නැති නිසා මේ මොකක්ද මේ මොකක්ද කියලා බලන්නේ ඔක්කොම කළා කොහොමද මට කමක් නැහැ ඒ විදිහට සාන්තව බුදුහාමුදුරුවෝ මේක බුදුහාමුදුරුවෝ හිතාගන්න ඒ සාන්ත මේ සමාධි ස්වરૂපයක් අපේ ප්‍රකම්පන උත්තර ප්‍රයෝජන ඒක අදවායකක්වත් අවශ්‍ය නැහැ ඒවා බඳිනවා තමයි ඒවා ගොනු කරන්නේ. ඒ වගේ අන්න දුක කියන්නේ මොනෝකයි. මේකේ දුකේ කිය මොකද්ද? අර අන්‍යයන්ගේ පිට ඉහළ ගන්න මේ වශයෙන් ඒ වචන ගන්න බුණා නේ කිසි කොටද බල. ගාවලම මරපා දෙයක් කරනවල ගයි. කියලා මේ ලක්ෂිකාවල පිට දෙනවා මේක කොටාවද. එන්න කොහෙත්ම කරන්නේ ලක්ෂිකාවල කියන්නේ නිය දෙක කරලා ඕනම කරගත්ත මේක ගන්න පුළුවන් නේ. ඒ ලක්ෂිකාවල අවශ්‍යන්නේ ඒක නිසා අපට පොළොව පොළොව ගන්නවා. අන්න ඒ වගේ අපි මේ දේවල් ඉදිරිපත් කරන ලෝකයට දෙකම් කරතර අපිට ඕන දේ එහෙන් ගන්න හදනවා. නමුත් තමා හිතන විදිහට දිනන්නේ. ඒක සූත්‍රය. මුලින්ම තමයි සූත්‍රය කියන්නේ නමුත් අසර සියලාගෙන නේද ඕනේ. අපි කියන්නේ පරිණාම වීදී නියනවා පයි. ඒක මොකද? ඉතින් දැන් මේ පරාදයි. ඒක තමයි ස්වභාවය. බොහෝ විට පරිදීවා කලාතුරකින් ඉගෙන ගන්න පුළුවන්. නමුත් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. සුදුකාරය ඔස්සේ දුර කරගෙන යනකොට ඒක ආපහු නිකන් පුළුවන්. ගාන්නේ තනසා හරියට එල්ල කළ පුළුවන් දෙනවා. ජීවිත කටෝල ඇති දෙන්නේ නැහැ. එතකොට ඊයකට බුදුහාමුදුරු කියනවා මේ තුන්වා මේ මේ මේ මත්තංග විදියට ඒක එක්කන්නේ නෙමෙයි. ඒකත් පොදේ කෙනෙක් එක්කවෙන්න සාමුච්චේක. ආතෝ විස්සේ ගුවක් එකක්. ඒකම තමයි මොන මේකත් මේ කවසදකෝ කාඩ කරාරක විස්තරයෙන් එයාට සිදු අර විදිහේම කියලා කොහෙක් ආදින්නේ. ඈ මොකක්ද ගන්න දැන් මේ කරේ. ඒකට බුදුරජාණන් වහන්සේ කරනවා යම් කිසි කෙනෙක් මේ මුලාවට ලෝකයේ පිළිබඳව සමාවිත බව මේ කියන කොටස් විකාර පරියය දසු රූපේ ආදී මේ සත්‍යෝත් සමාවිත වැඩ කරනකොට වෙන්නේ සමාවිතට සිටේ ආස්තේට වැටෙන්නේ ඔක්කොම ඉස්සරහම ගන්න. එකක්වත් නැන්නේ වෙන අවස්ථාවක සමසිල්ල ගන්න. මොකද මේ අනේ මන් දන්නේ මම මෙහෙමත් කළා. සාමයේ කිසිම දෙයක් සකස්ස මම මෙහෙමත් ඇන්නේ නෑ මේක මම මෙහෙමත් අනගෙනම ගැටින් ගැටුමක් සහිත පීඩාසහිත හිත මොකක්ද බලාපොරොත්තු අසාර්ථක වූ සිත අනගෙනම ආශ්‍රේත අනගෙනම කරදයි අනගෙනම අසාර්ථක වූ සිතක් තමයි මේකට ආශ්‍රේත මොකද අනා සිනවන සිතක් හම්බෙන්නේ සාපීඩියන් මොකක්ද සාපීඩියන පීඩාවක් අපි කියන කාම මිශ්‍රය කියන එකකින් කලවතෙන් ගත්තහම කාම විශ්වාසය ගන්න. කාම වතෝමද කරන්නේ කාම මිශ්‍රය. මේක කල්යම් මිශ්‍රය. එන්නේ එහෙම ගුලාන් වලයි මේ කියන්නේ. ඒක කල්යම්ය. ඒක ආපස් තමයි. ඒවා අක්කත් ඒ සම්මුතියව බල දේවල් කියනවා. මේක නියමතර වැඩිසා කාම මිශ්‍රය කියන්නේ මොකද්ද? සමන්ත පීඩා දෙන සම්බන්ධතාවු පිටකෙක්කයි. අර බුද්ධයාට ඇතිවෙන්නේම ඊවාදන ඊවාදන සම්බන්ධ කරගන්නවා. අර මුලාවට පැත්තෙච්ච නිහාට සමන් ලෝකේ ඒ ගුණාව කියන එකට පැත්තෙච්චහම එන්නේ මේකයි තමයි. නිරෝධ මත්තන් දීපෝ වෙන්නේ ඒකයි. ඒ ඒකටම ගලපෙන සත්‍යයේ මේ පැත්තෙන් බුදුහාමුදුරුවෝ අරේ වරකත්ව වේලක බුදුහාමුදුරුවෝ මේ පැත්තෙන් මේ පැත්තෙන් දෙකම කරනවා විකෝහ දෙක දිහා බලපන් කියලා. ඒක දෙකක් තුනක් වෙනවා. ඒක මේක සම්මුතිය මේකයි. ඒ කීපා සම්මුතියක්තේ ඒ විදිහේ සත්‍යයකට පිටපත් වුණාට පස්සේ හැම වෙලේම කීපා සයිස සත්‍යයක් නෑ. මහා අලපනේ මේක අන්තිම මුකේ තමයි අලපන. අලපන ඒක පීඩාවෙන අත්‍යන්තයක් ඇතිකේ පීඩාවක් තමයි කියලා කරන ඒක මේක නැතුව බාහිර දේවල් පීඩාවක් කරන දේවල් එක්ක බාහිර වල සම්බන්ධ වෙනවා. ඒක කෙනෙක් තමයි ඔක්කොම. පීඩාවක් පිටට ආව ඒකට කියන සම්පූර්ණ වශයෙන් තමයි කෙලෙස් කියන්නේ. කෙලෙස් වලින් තමයි පීඩාව දෙන්නේ. ඒකේ සුදස් ස්වභාවයේ සිතට මොතු කරන්නේ අර බලාපොරොත්තු තමයි කරන්නේ. ඒ බලාපොරොත්තු නියමම ක්ලේශ ධර්මය. මේක ධර්ම වලින් තමයි ඉපදීවන්නේ. ඒක බලාපොරොත්තු කරනවා අර සිතට පීඩාගෙන ගිය කිසිම විදිහේ එක්කාගෙන්නේ. අප නිරන්තරයෙන්ම පීඩාකාර ජීවිතයක ඉතිවිවත්වන ඉතිරයාගේ අන්තරය රසපිකාවක් මේ සිල්ලි ඔලට උදාහරණයක් කියන කපස්නා කියන ලාභම කියන්නේ නෑ නෑ නෑ කියන්නේ අර නිවකට උදින පිටට දුක කියන්නේ තමා දම බලාපොරොත්තු සමාවම් කිසි ප්‍රෝග භාවයක් බලාපොරොත්තු යම් කිසි ක්‍රියාවක් කරනවා ඒක තමාට සිදු ආකාරයෙන් වලබෙනෙන්නේ මොකද මොන්නේ මොකද්ද සමාජයේ හිත නොසන්සුන් අනුකම්පාවට පත්වන පීඩාවක් මේ නියතිය මෙත්තන් කියන්නේ කාර්මිකේ කාර්මිකේ කාර්මිකේ කාප සම්බන්ධයි. මේ කාප සම්බන්ධය මේ කියන්නේ. සතුට කාර්යය හැදින්ලා තමයි කියන්නේ. අදන්න පුළුවන් නියත කියන්නේ. කාර්යය නියත කරනවා නේද? අපෝ අපේ ප්‍රශ්නේ නෑ අපි හරි හරි ඒ හරි හරි ඔක්කොම හරි කියොත් පරිහරණය තමයි ඒක. ඒක මොකද කියන්නේ? පරිගණනේ මේ ජීවිතේ එක එක කර ජීවිතේ අයයින් පරිගණනේ කායන. අරියව ගරනා නිවියයි දාතල්ලා අරියවිත අපගංගන්නා මේ නිවිය නැති ඕස්සන් ගන්නවා ගන්නේ. ඒ මුතුන් කරේ ධර්මිය කරගන්න බෑ. හා ඒකත් බැරි මේ දුක් කරා නිවිය. අර දුක් කරේ අන්නේ නිවිය කිව්වා කුච්චරිය අලක බාව. අලක කියන්නේ මොකක්ද? අදට කියන්නේ නැති භාවයේ ඒකයි නැති මුල්ල තමයි ඒක ආලෝක කරනවා වෙන කල්පනාවක් කරන්න බැරිද? අනුගමනය කරන අලුතෙන් සමානලා ආවේනික දුර්වලකම් නිසා මිනිස්සු වලට දෙන්නේ නැහැ. අනාගත දිනකට දෙන්න ඕන නිසා මේ වගේ දෙන්නේ නැහැ. ඒ මොනවාද? ඔක්කොම අන්තර්ගත කරගන්න බැරි කොහොමද? ඒක මේ පුද්ගලයා ගැටෙන්නේ සුවා කරගන්න බැරිද මොකක් කොච්චර විදිහටද තම මේක කරන්න හදන දේ බලාපොරොත්තු වෙන දේ ඉතිරෙන්නේ නැතිව හරි අන්තිමට කල්ලා කල්ලා කල්ලා කල්ලා කල්ලා මිනිහා හේමානෝ කියවා කරගන්න බැහැ මේ ඕන එකක් කරගන්න ඒ දෙන්න කියලා මේ බදියා මේ බදියා ලොකු සමස්තියක් නෝ තමයි මෙන්න කයිකරෝ ස්කාර ගානනෝ ඊළඟට අන්තිමට සෑදන්නේ ඥානය. ඒක මේකත් කරන්නේ. අවසන්. අලකේ. අලකේ නැත්නම් බඩම බඩම අර බඩට වුණා ඉන්නේ. ඕක තමයි කල්ලම. ඒකම අපි අපිට මොකක්ද? මේවාන් කිහිප කියලා මොනවද කරන්නේ මොනේ කරන්නේ කියලා එතන ඉඳලා බලන්න එතන ඉඳලා ආරම්භ මොහොතක් එකම සියදහයක් නැති පස්සේ සමු ඉන්නේ කාලය වෙන මොනවා ඒ ලෝකානේ සමෝ අන්නේ තමයි අන්නේ කප්පෙන් එතකොට මේ නියතමුකේ දුක් හොලක් තියෙනවා අධිෂ්ඨ කරන්නේ සංග මූලතල ඉඳලා හොයන මොනවද මගේ ඉඳලා මොකද කිය අනුකර කර එනකොට අන්තිමට තේමෙන්න තමයි මොකක්ද බාහිරින් විශ්වාස කරනවා එතනින් නිස්පාදනය කරන්න ඕන. එතකොට මෙතනම නිස්පාදනය වෙන ධර්මා බලාපොරොත්තු වෙන සියුම්පත මෙතනින් එනවා. ඒවා දේවල් දිගින් යනෝකේ ප්‍රශ්නයක් නෑ. අර අද පන්සල් මේ ඉතිහාසයෙන් බලනවා. මේ සංකල්ප ඒ අවතරයි. මට ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. මට දැන් හොඳයි. අන්න මට දැන් හොඳයි කියන එක තමයි ආදී විද්‍යාව මොකද දැන් මේකේ කාණේ පිටක් තියෙනවා එකෙන් එකට තෝරන. ඒක තමයි මාත් ඇහින්නේ නේද? එන්න හා හා. මේකට හා හා තියෙනවා. ඒයි කියන්නේ අපි අපි තෝරන අදට ඉවරයි. මේ පිළිබඳව ඕන ප්‍රශ්නය. සාමාන්‍යයෙන් අර සම්බන්ධයෙන් නෝ අර හා කරුණ කයමහත නිකන් වශයෙන් සාමාන්‍ය ඒ දෙන්නේ යම කාරණේ යම කාර ඔතෙන් වැටුණා ජීවිත නවතින්න තාකාරයි අන්න ඒ වගේ මුල අයින් කරන අරවට වෙන්නේ මුලාමගේ කියන එක තමයි එලකට සුදු කෙනෙක් බතුන් බාන මුදුත් එන්න එන්නේ යගේ කාමදී කියන කවුරුත් ගන්න හරි ඒක විදියට පිටින් ඉන්නවා අර වගේ මුලා නොවෙන්න විතරයි තියෙන්නේ. අතර අර මොන දෙහාලකින් මේ ඉඳවන්නේ දැන් අහන වාසියේ ඉන්නේ කියන්නේ සිත දික බලන්න. ඒ කහමර ගායන සුබ සුඛිය මොකක්ද කියලා හිතන්න බලන්න. ඒ කියන්නේ එන්නේ තියාගෙන තමයි දෙකක් බෑ නෑ උන්දිකක් බලන්න ඕනේ. ඉන්නකම් එනවා උඹත් දැක්කේ අපට කවදාවත් නෙතේ ඕනේ. ඒක තමයි ගන්න කරන්නේ. ඒක කාටද කියන්නේ ඒක නෑ කොහොමද ඉන්නේ කරන්නේ. ඒක කියවන්න බෑ. ඒකයි එන්න අර අරක කියන්නේ ආරාම කියන දේ අනිත් පැත්තට. අලක කියන්නේ ආයාම කියන එක අනිත් පැත්ත. ආයාම කියන්නේ අපි දෙකම ගන්න එක. ආයාම කියන්නේ සම්මා ආයාම කියලක් තියෙනවා මිච්ඡා ආයාම කියලා. ආයාම කියන්නේ සම්මා ආයාම කියන්නේ හොඳ දේ කිරීමට තියෙන ශක්තිය. නිස්සාරාම කියන්නේ නරක දේ කිරීමද කියන ශක්තිය. ආගේ ජීවිතයෙන් දෙන්නේ නරක දේ කරන්න ශක්තිය. සමාධිය නෝ වර තමයි නිදි කරක් කරන් කඩන්නේ ආ යන්නේ යන්නේ අර අපි යන්නේ නමුත් සංකල්පයෙන් මේ මම ඉයක් කරන්නේ අනුගත ඒ වගේ විස්තරායම යනවා සුම්මාම දැරිකාව ආදාරව කරන්නේ නේද එතකොට අලක භාවය සම්මා වායාමක සත්‍ය. යක්කින් ගත්තොත් මේ සම්මා වැඩ කරද්ද සත්‍ය නැතිකම තමයි. ඒකයි ලෝකේම අලස නැති පොදුව තමයි ආදී භාවිතස්ස රහතමෝ. ඒ ඒ ඒකයි රහතනාගේ අනුසාරය නැතිකාදී කරලා ඉස්සරහ කරන්නේ. ඒ කොහොමද ඒත් වාත්මයන් අල්පකාලික අනුසාරයට වැටෙන්නේ කම්මැලි නැතුව සංගමයේ ඒ අන්දමී කියනවා එන්නේ හේ දාන ගතියනේ මේ තන්නේ මොකද රාතන් වහන්සේගේ අලකතම බව මේ මොනවා කියනවා කරන අලකම බව ඒ උන්වහන්සේ අලකලෙන්නේ නැති බව කරුණා ගන්නවා ඒ මොකද්ද උන්වහන්සේ කවුද අස්තම් ආරම්භ කරමු බව කියලා කමිනුස්ස ආරම්භය කියලා කතා කරනවා උන්වහන්සේට ආයෝජනය කරන්නේ නැහැ කවදාකවත් කියන්නේ. දැන් දැන් දැන් උන්වහන්සේ ඉන්නේ කාමයේ ගැට. දැන් දැන් උන්වහන්සේගේ ආහාරවල ආලි ආහාරවල තව උන්වහන්සේ කවදාකවත් නිකන් නෑ ආහාර අරගෙන මම සම්පූර්ණ කරනවා කියන එක මහත්මයා උදාහරණයක් ගාවලා. ඒකට අනුසභාවක් උන්වහන්සේ හිතන්නේ නේද? නමුත් උන්වහන්සේ සාස්ත්‍රයකට අරගන්නේ මොකද යම් කිසි කෙනෙක් එයාගේ සිතනවා කියාපත් ප්‍රතිආ කරන්න පුළුවන් මදින්න බලාගෙන තියෙනවා එයාට උදව් කියනවා මේවා නැත්නම් ඒක මෙයාගේ ස්වභාවය මෙයාගේ කාරණයකට අර ලෝකීය වශයෙන් බාහ්‍යමෝක කලෙක්ෂන් කියලා තියෙනවා ඒක යම් කිසි දෙයක් කිසිත් කෙනෙක් දුන්නේ නැහැ ආර ලහසේ එන්නේ අර කිල්ලා ඒ කරාවක් නෙමෙයි අද කවුරුත් නැහැ එහෙම කරන්නේ කියලා. අද මම ටිකක් දීලා වදින්න බෑ. අන්නේ හැන්නේ යන්තමාගේ මොන කරුණු කියන්නේ එහෙනම් ඉතිහාසික කිරුණම් බව ඉරාවට අන්තරාව මුදිකේ සාකිනවා. මේ කිරුණම් බව දැන් කියලා. ඒවා අනිත්‍යව කරන්න බැරි අවස්ථාවක් කියලා මොකද නැහැ. ආසුබක් ආපියති ආන්ද කියන්නේ දැනුත් මම නැහැ කියලා. එතකොට මේ කිරුණම් බව ඒ හිතන්නේ මේ ලෝකෙට කරන දේ කිසිම පසුබිම. මේක මුල්වන්තයේ සිටේ ඒ සුදුසුතාවට පසුබාන දැකිය සම්පූර්ණ වෙනවා. ඒක ඒ අලක අනුව කියන මේක හැදෙන්න සීල නිද්දේ කියන ත්‍ත්වයට හිත වැටෙයි. එහෙනම් මේ හොඳ ත්‍ත්වයේ මේකත් වැටෙන්නේ. මේ නරක ත්‍ත්වයේ මේක වැටෙන්නේ. හොඳ ත්‍ත්වයක සීල නිද්දක් නැහැ. හොඳ ත්‍ත්වකම නම අලසභාවයක් නැහැ. සීල නිද්දේ කියන්නේ කෙලෙස් ත්‍ත්වයේ පරාක්‍යාවක්. ඒ කාරණාවම ඉතනිකල බහිනවා අලසභාවය. සීල නිද්දේ කියන්නේ අලසභාවයට පත් කරන සිත් ප්‍රාසුරු. කරන සාධකයක්. සම්නිද්ද ඒක කියන්නේ දැන් අරගෙන දැක්කම ඉතින් ආ දැන් අරගෙන අපේ අපේ ඒක සමාජයෙන් හදවතට කරන ආකාරයයි. මේක දැන් මේකෙන් බබා කරගෙන ගාතිලා ඉන්නේ මොනවද කරන්නේ? ආ ඒක ඒක ඒක තමයි තේරෙන්නේ. අවබෝධයි මේ මේ මාන්තමකට කරන්න බෑ. මා විසින්ම මගේ මේ මේ සම්පාදනය කරගන්න ඕනේ කියන එකත් අහලා වෙන්න තමයි. අහලා වෙන පහල කරවන්න තමයි මේක කියන්නේ. ඉතින් අවධානය ගන්න වෙන්නේ නැත්නම් මේක අහලා කරගන්න බෑ. ඒක විස්තරයි කියන්නේ නැහැ. අහලා කරන්න පුළුවන් මේක. මේක මගින් යනවා. මෙන්න මේකට එක්ක අපි ඉන්නේ මේ පස්සෙ අභිකාරී වැඩි කියන මේ හැඟීම. ඒකයි අපිට පුළුවන්. දැන් ඒක බලවත් මේ කප්පදන්නේ මේ හරිද මේ හරිත් ඒකේ වත්තන්නේ මොකද දැන් වත්තන් මොකද තර ගුණාගන්න මේරම අදාළ තියෙන නිසානේ ගුණාගන්න එන්නේ ඒ කියන්නේ ගුණාගන්න කැමති නෑ ඔය දැන් නෑ මොන ඉන්න හැටි තරමක් දන්නේ නෑ අපිට ඕන ඒක අනුසත්‍ය ගාමී ළමගේ වශයෙන් දෙනවා කියනවා. ඒක මොකක්ද? නෑ කර්ම සත්‍යයට අනුව මේක ආවල් කර්මෙන් වෙනවා ඉතින් ඒක වෙනනම් කියන ඉන්දිය ගාමී කියන්නේ කර්ම සත්‍යයට මොකක්ද එක දැන් නැතුවින්ද මේ කියන්නේ අකුසල් කරලා තියෙනවා අපි ඕන ඇති. නමුත් අකුසල් විපාක නොවිඳින ක්‍රමයෙන් කරගත්තොත් ඕකි ගණන්, ගෝල් ගණන්, පොන්තර ගණන් කපුවා වුණා කියලා ස්ථායෙන්නේ. හරි. අකුසලයක් කරන අවස්ථාවේදී ඇති වෙන සිත් ස්වરૂපයයි විපාක විකල්ප දෙන්නේ. එතකොට මේ අකුසලය කරන වෙලාවේදී ඇති වෙච්ච සිත් ස්වરૂපේ මේක ඊළඟුණු සිතක් ආවොත් විපාකේ. මේ සිත් ස්වરૂපේ සිත් ස්වરૂපේ පහළ නොකරන සත්‍යකාටි උතරන්න පුළුවන්. අපේ පහළ කරන්නේ මේ සිත්නම. ඕනි තරම් කර්ම දිනන බයෙන්. එක්ක කර්මයක් අත්විඳිනවා. සමට මුනිවංශු ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡම් වද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිද්දතු Thank you.